අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ හතරවෙනි දවසටත් වෙලාව ගන්න බලාපොරොත්තු වෙන ධර්ම සාකච්ඡාවක් සඳහා එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු තරංගෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයට ආරම්භය ලැබලා දෙන විදියට අවසරයි ස්වාමින් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 12ක් තියෙනවා තෙරුවන් සරණයි අතිගෞරවනීය ලුකු ස්වාමින් වහන්ස පර්යංකයේ සතිය පැවැත්වීම ඊයේ සවස පර්යංකයේ සතිය පැවැත්වීමේදී සිදු වූ අත්දැකීමක් මෙසේ විස්තර කරමි පර්යංකයේ පట్టල වී වාඩි වී මම දැන් මෙතන සංඥාව ඇති කරගෙන වාඩි වී සිටින ඉරියව්වට සතිය පැවැත්වෙමි ඉන්පසු ප්‍රකට වූ හුස්ම වෙත අවධානය යොමු කරමින් ආස්වාසයට සහ ප්‍රස්වාසයට සතිය පැවැත්වුවෙමි. මුලින් ගොරෝසුවට දැනුණ හුස්ම රැල්ල ටික වේලාවකින් සියුම් වී යන තත්වයක් වැටහුණි. එනමුත් Papuේ සෙලවෙන වරහන් තුල උස් පහත් වන ස්වභාවය ස්වභාවය ටිකක් පැවතුණි. මේ ස්වභාවයෙන් ටික වේලාවක් පැවතුණු අතර සිතුවිලි ගලා එන ස්වභාවය වරහන් තුල බාහිරට සිත දුවන ස්වභාවය නොමැති විය. මම ඔහි බලාගෙන සිටියෙමි. නින්දක ස්වභාවයක් දැනුණත් ඒ නින්දක්ද නොඋනි. එය තහවුරු කරගත්තේ වාඩි වී සිටින ඉරියව්වේ පිටුපසට දැනුණ ස්පර්ශය තවමත් හොඳින් පැවතුණි. මේ ස්වභාවය ගොඩක් වෙලාවක් පැවතුන අතර පර්යංක ඉරියව්වේද කිසිදු අපහසුතාවයක් නොදැනුනි. මෙය පැය එකහමාරක පමණ කාලයක් පර්යංකයක් විය. අවසානයේ වෙනත් පර්යංකයන්ට සාපේක්ෂව සිතට විශාල සැහැල්ලු ගතියක් දැනුනි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙය කෙබඳු තත්වයක්ද මාගේ පර්යංකයේ සතිය තව දුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් අයද සිටිමි. බුදුන්ගත් මගගෙන සසර දුකින් පෙළෙන මිනිසයන් ඉගොඩ කිරීම සඳහා ඔබ වහන්සේ මේ දරන්නා වූ අප්‍රතිහත ධෛර්යයට මා සතිය වඩන්නා වූ චිත්තක්ෂණයක් පාසා ලැබෙන්නා වූ පින් ඔබ වහන්සේට අනුමෝදන් කරමි. මේ සියලු පින් ඔබ වහන්සේ වඩන්නා වූ මාර්ගයට උපනිශ්‍රේ වීම මාර්ගය නිමවා අමා මහ නිවනට පත්වේ යයි ප්‍රාර්ථනා කරමි. මේකට කියන්නේ මේකට මොකද්ද කරන්න කියන එකට ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන්නේ කොයි වෙලාවක හරි තමන්ගේ හිත හොඳටම සංසිඳෙන නැත්නම් නින්දට ගියා වගේ. නමුත් ඒකට අවදි වෙලා ඉන්න පුළුවන් තත්යකට පළවෙනි වතාවට ගියා නම් අනිත් දවසේ ඒකට ලෑස්ති වෙලා යන්න පුළුවන් තරම් එතන අවදි වෙලා හිටියොත් මේ ලෝකේ කරදර නැති තැනක්, ආතතිය නැති තැනක්, අසහනෙ නැති තැනක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් තේරෙන්නේ තේරෙන්නේ නැති තැනක් කියලා වගේ. නුහුරු තැනක් වගේ. නොදන්න තැනක් වගේ. ඉතින් ඒකට තියෙන බය තමයි අකුසල් කියන්නේ. ඒකට බුද්ධ සද්ධාවෙන්, ධර්ම සද්ධාවෙන්, සංඝයාගේ සේ සද්ධාවෙන්, සතියෙන්, සීලෙන් එතෙන් ගියා නම් ඒ කවුරුත් නැති බොහොම විවේක ස්ථානයක් තියෙනවා. එතෙන් ගියාට පස්සේ තමයි තේරෙනවා මේ අපි කොච්චර කරදර වලට කැමැතිද කියලා. එවැනි ස්ථානයක් නිතරම නිතරගෙන්පත් වෙලා දිනවා. යන්නේ කවුරක්වත්. ගියත් ආපහු එනවා. මට පුරුදු කරදර ටිකට. ඒ නිසා අපි විඳින කරදර ඊළඟන කන කරදරයක් තියෙනවා. බුදුජානසික පෙන්නලා කියන ඕන තැනක් තියෙන විවේක ස්ථානයක්. ඕක නෙමෙයි නිවන කියන්නේ. විවේක ස්ථානයක් තියෙනවා. කැමති නම් ඉන්න කියලා. බුදුම බයයි. ඒ ස්ථානට බුදුම බයයි. මොකද ඒක දන්නේ නැහැ. ඉස්සානේ නూరు තැනක්. ඉතින් අපිට දන්න කක්ක ටික හොඳයි. දන්න කරදර ටික හොඳයි. අර නොදන්න දෙයට වැඩිය. ඉතින් ඒ නිසා මනුස්සයාට මේක පෙන්වුවාට පස්සේ මේක දැකපු නැති කෙනාට වැඩිය ලুকু වගකීමක් එනවා. අපි කොහොමද මේක සාක්ෂාත් කරගන්නේ? මේකට යන්නේ කොහොමද? ඒක සඳහා එකයි කියන්න තියෙන්නේ. ඒකට ලෑස්තිලා යන්න. මොකද්ද මේකට කියන්නේ කියලා කියනවනම් කියන්න තියෙන අපි මේ දන්න දෙයට සාපේක්ෂව තියෙන නොදන්න තැන. ඉතින් අපි දන්න දෙයට කැමතියි කියලා කියන්නේ දුකට කැමතියි. දන්න දෙයට කැමතියි කියන්නේ ආතතියට කැමතියි. දන්න දෙයට කැමති කියලා කියන්නේ අසහනයට කැමති. ඉතින් අපේ අසහන ටික අරගෙන ගියා පපා. එක එකනට පෙන්න පෙන්න ඔහි ඉන්නවා. අර හිඟන්නගේ තුවාලේ වගේ. ඌ කැමති නැහැ ඒක දණිපේනවාට. සනිබුණුත් දාකා කවුරුත් දෙන්නේ නැහැ. මේක මැස්සෝ අහන තරමට හොඳයි. ඕජාව ගලන තරමට හොඳයි. හොදන්න නැතුව ඔහි ධායනති කියලා මිනිසුකුන බලන්න අයියෝ අයියෝ මේ මැස්සෝ අහන තුවාලයක් තියෙනවා කියලා කරවල කැල්ලක් හරි බැඳගෙන මැස්සෝ අස ගන්න. හැම කෙනාම කරන්න හදන්නේ ඒකයි. ඒ මේ භාවනාවේදී මෙච්චර ඉක්මනට මේකට යන්න පුළුවන් නැද්ද කියන එක වෙනම කතාවක්. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක නැවත නැවත අත්විඳින්න පුළුවන් දෙයට අනුග්‍රහ කරන්න. ඒකල හිතාගන්න මේ දන්න දෙයට සාපේක්ෂව නොදන්න දෙයක් තියෙනවා. ඕක හරහා තමයි ආර්යශ්‍රේණික මාර්ගේ වැටලා තියෙන්නේ. ඒ නිසා ඕක තමන්ගේ හැබෑ නිවහන බවටපත් කරගන්න. නිතරම තමන් ඉන්න තැන බවටපත් කරගන්න. ඒ සඳහා අනුග්‍රහ කරන්න කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්ස මා භාවනාවන් සඳහා ආධුනික යෝගියෙකු ලෙස මෙම වැඩසටහනට සහභාගී වුනිමි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව භාවනාව කරගෙන යමි. මාහට මතු වූ බොහෝ ගැටලු වලට ඔබ වහන්සේගෙන් ලද උපදෙස් නිසි අයුරින් පිළිපදිමි. ඊයේ දහවල් 3 සිට පැවැත් වූ පර්යංක භාවනාවේදී මා ලැබූ අත්දැකීම් ඔබ වහන්සේ වෙත දන්වා සිටින්නේ මහත් සතුටිනි. සුපුරුදු පරිදි පර්යංකයේ හොඳින් පట్టල වී හුස්මට සතිය යොමා භාවනාව පටන්ගෙන කරගෙන යාමේදී මද වේලාවකින්ම හුස්ම නොදැනී යයි. කලින් මෙන්ම ආලෝකය පෙනීම වරින් වර සිදුවේ. සතිය දිගටම පවතී. පිටත ශබ්දවලට සිත පිට ගියද නැවත ඉක්මනින්ම සතියේ පිහිටයි. මෙසේ මද වේලාවක් සිටිනා විට සිරුර ඉදිරියට හා පිටුපසට යම් රිද්මයකට මෙන් සෙමෙන් පැද්දෙන වාසේ දැනුනි. එහෙත් සතිය පවති. මාගේ පාද උඩට එසවි ඇති ලෙසට දැනුන නිසා පාද වෙතට සිත යොමා බැලුවෙමි. එහෙත් පාද නොමැතිසේ මට දැනුනි. පාද පොළවේ ස්පර්ශ වීමවත් නොදැනෙන නිසා ඉහළට එසවි ඇද්දැයි බැලුවෙමි. පාද දිගටම බැලුවමුත් දැනීමක් නැත. ඉන්පසු මා සිරුරේ අනෙත් කොටස් ගැනද බලන විට පාද සිට හිස දක්වාම සිරුරක් ගැන නොදැනෙනමුත් දෑංගිලි ස්පර්ශ වී ඇති ස්ථානය ගැන පමණක් යමක් දැනුනි. එසේ දිගටම සතියෙන් සිටිනා විට මම මෙතන සිටින බවට සතිය පැවතියද සිරුරක් ගැන කිසිවක්ම නොදැනුනි. නමුත් යම්කිසි රාමුවක් බඳු හැඟීමක් ඇත. එසේ කොපමණ වේලා සිටියේදැයි නොදනිමි. දිගටම එසේ රැඳී සිටිය හැක. සිසිලසක් සැහැල්ලුවක් සහ ප්‍රීතිය මුසු වූ වචනයෙන් විස්තර කළ නොහැකි යම් සුවදායි බවක් දැනි. මා එය විඳිමින් සිටීමට කැමැත්තෙමි. මා අසලින්ම යමෙකුගේ බර වස්තුවක් බිම වැටි ඇති වූ දැඩි ශබ්දයක් නිසා මට එම తত্ত্বය නැති වී ගියමුත් දැස විවර කිරීමට නොසිතේ. මද වේලාවකින් දැස විවර කර බැලූ විට පැයකුත් විනාඩි 20ක් ගත වී තිබුණි. මාහට ඇති වී තිබූ සුවදායි හැඟීම මදක් අඩු වුවද දිගටම පැවතුන අතර අවට කිසිවක් ගැන කිසිදු හැඟීමක් නොවුනි. මා නැගිටීමට උත්සාහ කිරීමේදී මුලින් එක්කර තබාගෙන තිබූ දෑත වෙන් වී දෙකකුල් මත විය. මට එම తත්වය දිගටම පැවතුන අතර කිසිවෙකු හා කතා කිරීමට අවශ්‍යතාවයක් හෝ නොවුනි. නිහඬවම කාමරයේ වෙත ගියද එම తත්වය පැවතුන අතර ටික වේලාවකින් දිනිතින් කඳුළු ගලා යන්නට විය. මා නැවතත් සාමාන්‍ය තත්වයටපත් වූයේ මද වේලාවකට පසුවය. මාහට ඔබ වහන්සේගෙන් විමසීමට තිබූ බොහොමයක් ගැටලුවලට පිළිතුරු සවස ඔබ වහන්සේගේ ධර්මදේශනාවට සවන් දීමේදී ලැබුණමුත් පහත සඳහන් ගැටලු වලට ඔබ වහන්සේගේ දෙපා නොමැද උපදෙස් අපේක්ෂා කරමි. අවසානයේ පළවෙනි ප්‍රශ්නේ අවසානයේදී මා නොදැනීම කඳුළු ගලා ගියේ ඇයි? දෙවෙනි ප්‍රශ්නේ භාවනාව පටන් ගන්නා විට එක්ව තබාගෙන සිටි දෑංගිලි අවසානයේදී ඈත් වී තිබුණේ ඇයි? තුන්වෙනි ප්‍රශ්නය ඔබ වහන්සේ ධර්මදේශනයේදී වදාළ ලෙසට බ්‍රහ්මලොව නොගොස් මෙම භවය තුලදීම සසර ගමන නිවා නිමා කර ගන්නට නම් කල යුතු දේ මොනවාදයි කරුණාවෙන් පහදා දෙන සීක්වා ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා. ඊට පළවෙනි ප්‍රශ්න ආන්නේ මේ ශරීරයේ මට ඕනේ දේ වෙන්න ඕනේ මට ඕනේ දේ වෙන්නේ නැති වෙදී වෙන්න බෑ කියලා තියෙන දැඩි විශ්වාසයක් නිසා කොහොමද කඳුළු ගිල්ලා කඳුළු යන්නේ මගේ ඇඟේ. කොහොමද මගේ අද්දික ඈත් වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමන්ගේ කයේ තමන් නේවාසිකයක් නෙවෙයි විදායකයක් නෙවෙයි වේදකයක් නෙවෙයි පාරිභෝගිකයකුත් නෙමෙයි. මේ ශාරීරියේ තියෙන්නේ අපි ලව જાතිය බෝ කරන්න විතරයි. වෙන මොකක්වත් මේක කරන්න දෙයක් නැහැ. ඉතින් බලහන් ඉන්නකොට පේනවා මෙයා එක එක විකාර කරනවා. ඔය දෙකයි දැකලා තියෙනවා. ඔබ හරියටම දැක්කනම් තොවිල් නටයි. භූතෙක් දැක්කයි කියලා. යකෙක් දැක්කයි කියලා. ඒ නිසා කට්ටිය මේ බය ඕකයි භාවනා කරන්න. මටන්පත්ත මේ කය යාට ඕන දේ කරනවා. ඒ යන්න හරින එකයි තියෙන්නේ. සනුගලේ නූල ගස ගස යන්න එපා නූල කඩලා දාන්න. කඩලා බලන්න මොකද වෙන්නේ කියලා. මේ පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් අපි කොච්චර චෝදනා පත්‍ර ලියනවද? ඇයි මගේ කයේ අත්අයිදි ගෑරුනේ? ඇයි මගේ කයේ කඳුළු ආවේ? මගේ කයක් නම් ප්‍රශ්නයක් නැහැ. මෙයාට ඕන දේ මෙයා කරනවා. ඒක නිසා මේකේ එක දෙකයි ඔය දැක්කෝ දිගටම යන්න අරින්න. එතකොට අපිට දැනගන්න පුළුවන් වෙනවා මේක මම කියාගෙන හිටියට මේ ණයට ගත් එකක්. මේ හිතාගෙන ඉන්න කට්ටියට දුකයි. මේක කාගේදෝ මූල් සූත්‍රයෙන් නටන හුරු කඩයක් විතරයි කියලා දැනගත්තාම ඕක එච්චර බයක් වෙන්න දෙයක් නැහැ. බ්‍රහ්ම ලෝක කතාවේදී බ්‍රහ්ම ලෝකෙට නොගිහින් මේ ලෝකෙදිම ඉවර කරන්න නම් භාවනාදී ලැබෙන සුඛදායි తত্ত্ব සුඛ විහරණයට ආස කරන්න එපා. දැනගන්න එහෙම මේ ඉඳලා මැරුණොත් ඒ සුඛ විහරණෙ දිගේ ඒ ඒ බ්‍රහ්ම ලෝක වලට සම්බන්ධ වෙනවා. ඒව ඔක්කොම මගදී යන හැතැම්ම කණුවා වගේ ඒක හැතැම්ම කණුව අපහු කරන්න ඊගායක දකින්න ඒකෙත් නතර වෙන්න එපා ඊගායකට යන්න ඊගායකට නතර වෙන්න දිගින් දිගට යනවනම් ওই කියන தත්වලදී නාභි නන්දති නාභි වදති නාජ්ජෝස තිට්ඨති වගේ ඒ ඒ ලැබෙන අත්දැකීම් වලට රිංග ගන්න නැත්නම්, ගෙවදින් නැත්නම්, මගේ කියා ගන්න නැත්නම් අහුවෙන්නේ නැහැ. හොඳ දේවල් නමුත් ආශා කරොත් එතන එතන අපි ටැග් ගහනවා. ඒක නිසා ඔක්කොම බුද්ධ විඳින්න ඕනේ. නමුත් ඒක උපයපු දේවල් එතන එතන හලන ක්‍රමයක් තියෙනවා. උරගේක් Tamange දිරච්ච හැවහලන්නා වගේ මේ හලහලා යන ක්‍රමයේ දන්නවනම් බ්‍රහ්ම ලෝක බයක් එන්න ඕන කමක් නැත්තේ. මම පර්යංක භාවනාව ආරම්භ කළ කල්හි නාසිකා සිදුරු දෙකෙන් පිටවන හුස්ම රැල්ල දිහා බලා සිටියෙමි. මද වේලාවකින් සිත අරමුණෙන් පිට යන ස්වභාවයක්ද තව ටික වේලාවකින් සිත ගැස්සෙන ස්වභාවයක්ද මට දැනුනි. තව ටික වේලාවකින් සිතේ තද කලබල බවක් මට දැනුනි. පූජනීය ස්වාමින් වහන්ස මීට හේතු කුමක්දයි පහදා දෙනු මැනවි. මම සක්මන් භාවනාව ආරම්භ කළේ මෙසේය. දකුණු පාය ඔසවමි යවමි පහත් කරමි තබමි තද කරමි. වම් පාය ඔසවමි යවමි පහත් කරමි තබමි තද කරමි යනුයි. ඊළඟට ගොස් සිටිමි සිටිමි සිටිමි සිටින්නේ සත්වයේක් පුද්ගලයෙක් නොවේ. ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු පිණ්ඩේකි යනුයි. අතිපූජනීය ස්වාමින් වහන්ස මම අනුගමනය කරපු සක්මන් භාවනා ක්‍රමය හරිද වැරදිදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙහිදී මට සිත වෙනත් අරමුණ උස්සේ යෑමක් සිදු නොවුන බවද මතක් කරමි. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ පතමි. ওই සක්මනේ හිත පිට යන්නේ නැත්නම් ඒ ක්‍රමය හොඳයි. නමුත් ඔය එකම වචනයක්වත් කමඨාන් වාර්තාවේ අපි කමඨාන් කරනකොට කියලා නැහැ. ඕසවනවා යවනවා තබනවා තද කරනවා ඒ ඔක්කොම gederin කටපාඩම් කරන ආපුවා. ඒ කෙරුවට ප්‍රශ්නයක් නැහැ සතිය පිටනවනම්. නමුත් මේව නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ මොනිකන් සාමාන්‍ය පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියක් යනවා රජෙක් වගේ කිව්ව සකනවා තමයි. ඉතින් මේ කටපාඩම් කරගෙන ආවට පස්සේ සතිය පිහිටනම නම් මම පස්ස ගහලා කියනවා කමන්නේ. සතිය පිහිටනවා හොඳයි. නමුත් මේ චූර්ණිකා කටපාඩම් කරන එක හැමෝටම හරියන්නේ නැහැ. මේක නට හරියනවා නම් කමක් නැහැ. පද සක්මන් භාවනාදී කියන්නේ තියෙන්නේ හිත පිට ගියත් හිත ගැස්සුණත් Tamanට සතිය දිගටම තියනවද නැද්ද කියන එකට කට උතරයක් ලැබෙනවනම් මේකට ප්‍රකාශ කරන්න පුළුවන් යමක්. ඒ මොනවා වුණත් මගේ හිත පිට ගියා, මගේ හිත අරුණේ තිබ්බා, මගේ හිත ගැස්සුණා. මේ සේරම ගේදිම සතිය තිබුණාද නැද්ද කියන එක හොඳට සැලකිල්ලෙන් බලන්න. කෙනෙකුට හිතන්න තියන්න එපා. මම මේ මේ ගැසෙන වෙලාවෙදිත් මම දැන් සතියෙන්ද හිටියේ. මම දැන් මෙතනද. හිත පිටි යනවා කියලා වෙන අරමුණට ගියත් මම දැන් මෙතනද හිටියේ. අරමුණේ ඉන්න කොටත් මම දැන් මෙතනද හිටියේ කියනක හොඳට නිරීක්ෂණය කරලා බලන්න. එතකොට තමයි තේරෙයි මේ ඔක්කොම තිබුණත් සමහර විතක දිගට සතිය පවත්වන්න පුළුවන්. ඒ නිසා සක්මන පරියන්ක දෙකේදීම ඒ වෙන දේවල් කෝක වුණත් දී යටින් ගින්දර ගෙනියන කෙනෙක් වගේ දිගට සතිය පවත්වන්න පුළුවන්ද කියන එකට අවධානය යොමු කරන්න. එතකොට ඔක ඍජු වෙලා පෙළ ගැස්සিলা සරල වෙලා එනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී සිත පිට දුවමින් නැවත මූල කර්මස්ථානයට පැමිණෙමින් පය භාගයක් පමණ ගත වූ පසු භාවනාව හොඳින් සිදුවන බව වැටහුණි. නමුත් ඊයේ මෙන් සංහිඳියාවක් දැනුනේ නැත. ඒ ගැන දුකක් නොවේ. දිනපතා එක් අයුරකටම නොවන බව අත්දකිමි. සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස පළමුව කළෙමි. ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස දෙවනුව භාවනාව කළෙමි. පළමුව විලුඹද දෙවනුව පතුලේ ඉදිරි කොටසද තෙවනුව ඇඟිලිද පොළවේ ස්පර්ශ වන බව අත්දකිමින් භාවනා කළෙමි. සිරුරේ බර එක් එක් පාදයට බරවන බව දැනෙමින් තිබුණි. පාදය වැලි පසාරු කරගෙන යන සයක්ද දැනුනි. වරදක් ඇතොත් සමාවේ සුදුසු උපදේශක් ලබා දෙනමින් දෙපා නමද ඉල්ලමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයම වේවා. ඔව් මුල් විනාඩි 30ක් වුණත් කමක් නැහැ. හිත පිට යමින් හරි කමන්නේ බලාපොරොත්තු සුන් නැතුව එක්සොන් කරගෙන තෝ ගිහිල්ලා යම් වෙලාවක අරමුණට මුණට මුණ දාලා ඉන්න පුළුවන් වෙනවනම් ඒත් පාඩු නෑ මුල් ටිකේ ආප කරදර ගැන පච්චත්තාප වෙන්න එපා. Tamanට ඊට පස්සේ එන ටිකේදී බින්දට වැඩි අරමුණට ලං වෙලා සමීප වෙලා උත්සන්න වෙලා ආසන්නල හොඳට නිරීක්ෂණය කරන්න මේ අරමුණට හිත දාගන්නම විනාඩි 30ක් යනවා. ඊට පස්සේ එහෙම කරගත් අරමුණ අතන ඇර තවත් විනාඩි 30ක්වත් කරන්න පුළුවන් නම් එන අර විනාඩි 10 වටිනවා. නමුත් එහෙම ගිහිල්ලත් ආයෙසරයක් අපි වෙන දෙයකට ගියොත් එම විනාඩි 30කින් හම්බ කරගත්තද විනාඩියකින් දෙකකින් එතකොට අර පළවෙනි විනාඩියට ගෞරවයක් වෙන්නේ නැහැ නිසා විනාඩි 30ක් උනත් ගියාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ටිකක් කල් යනකොට විනාඩි 30ක් යන්නේ නැතු ඒක පුරුදු වෙන්න පටන් අර ගන්නවා. ඒ විදිහට අපි සෑහෙන කැපකිරීමක් මුලදී කරන්න ඕනේ බලාපොරොත්තු සුන්වීමක් වෙනවා. ඉතින් ඒ විතෝ ඒ වුණත් අර කියන සාන්තිය ලැබිලා නැහැ කියලා තියෙනවා. නමුත් ලියලා තියෙනවා මේම තමයි දවසක සාන්තිය ලැබෙන දවසක නැහැ. මේ මොනවා වුණත් භාවනා කාලසටහන කඩන්න එපා. මෙන්න මේ කාලසටහන නොකඩා දිගට කරන ගතියට මායයත් බයයි. අපි කාලසටහන කැඩුවොත් සතත අභ්‍යාසය නතර කරගත්තොත් අරවම තියනයි කිය එහෙ නැති මාර්ග පාක්ෂිකයි. ඒ නිසා බෙල්ල ගහලා ගියත් Tamante භාවනා කරන වෙලාවේ භාවනා ටික කරගෙන යන්න පටන් අරගත්තොත් අන්තිමට දේශගුණ කාලගුණක தত্ত্ব පවා තමට නතු වෙලා කරගෙන යන්න පුළුවන්. ඒ නිසා එකම දේ බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තු සුන් කරගන්න නැතුව නිතිපතා භාවනා කරන කාලසටහනක් හදාගන්න එතකොට අපිට තියෙන ප්‍රශ්න ඔක්කොම ඉවර වෙනවා. අපිට කොඳු ඇට පෙලක් එනවා ජීවිතේට. සදාචාරාත්මක කොඳු ඇට පෙලක් අපි මේ ඔක්කොම කරන්නේ දවසේ මෙන්න මේ ටික භාවනා කරන්නයි කියලා. ඒකට එකතුවක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒකට ඕනම දෙයක් නතු කරතයි. සතත අභ්‍යාසයට ඒ නිසා බලාපොරොත්තු සොන් කරගන්න නැතුව දිගට ඔය විදිහට කරගෙන යන්න. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස මා මීට පෙර මෙහි භාවනා වැඩමුළුවකට සහභාගී වූ එක් වෙමි. එහිදී පර්යංක භාවනාවේදී උඩුතොල මත සතිය පිහිටුවමින් ආනාපාන සති භාවනාව මෙනෙහි කළෙමි. ඊට පෙර පැය භාගයක් පමණ බුදුගුණ භාවනාව සිහි කළෙමි. මුල් අවස්ථාවේදී ඊතා වීරයෙන් වරහන් තුල කයෙහි වේදනාවන් ඉවසාගෙන දැඩි අදිෂ්ඨානයේ යුතුව හුස්ම ඉහළ පහළ යන හැටි බැලුවෙමි. ක්‍රමක්‍රමයෙන් හුස්ම ඉහළ පහළ යාම නොදැනී ඊතා සියුම් බවක් දැනුනි. එවිට කයෙහි වේදනාවන් කිසිත් නොදැනුනි. පපු ප්‍රදේශයෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ ඊටමත් සැහැල්ලුවට දැනුනි. එම ඉරියව්වෙම දිගටම සිටීමට සිතුනි. බාහිර ශබ්ද නොතිබුණා නොතිබුණාද මට නොයසුණාද මා නොදනි. මා මෙම භාවනාව ආරම්භ කළේ සක්මන් භාවනාව සහ බුදුගුණ භාවනාව මෙනෙහි කිරීමෙන් අනතුරුවය. උදෑසන 4ට පමණ පර්යංකේ සිටි අතර 6:30ට පමණ gediya ගසන හඬ ඇසුනි. මගේ කයට හා හිතට ඊතා ප්‍රබෝධමත් ගතියක් දැනුනි. එම දැනුණ ප්‍රබෝධය කිසි දිනක අත්විඳ නොමැත. කමඨහන් සුද්ධ කර ගැනීමට ගිය අවස්ථාවේ එවකට වැඩ සිටි ස්වාමින් වහන්සේ පැවසුවේ එය සමාධිගත වූවක් බවත් පෙර පින්කල අයටයි එසේ වන්නේ බවත්ය. ගරු ස්වාමින් වහන්සේ මෙම භාවනා වැඩමුළුවේදී මා පෙර කළ පරිදි හුස්ම ඉහළ පහළ යාම දැනීමට උත්සාහ කළද එසේ වන බව නොදැනි හත් අට පාරක් පමණ ඊතා අපහසුයෙන් කළ විට මගේ නළල මැදින් යම් කිසි දෙයක් තබනවා වගේ දැනි බාහිර ශබ්දද විටක ඇසේ එකම අරමුණෙහි සිටිනා විට මුහුණෙහි වරහන් තුල නහය ප්‍රදේශෙහි කූඹියක් යනවා වගේ දැනි විටක මා පිස දැමීමද කිසිවක් නොමැති බව වැටහුණි නැවතත් එම අරමුණෙහි සිටියෙමි. මෙසේ පැයක් පමණ කාලයක් කයේ වේදනාවක් නොමැතිව සිටීමට පුළුවන්. සක්මන් භාවනාව මෙහිදී වම දකුණ වශයෙන් පෙර පරිදි සිතින් මෙනෙහි නොකලද පයෙහි වැලි වරහන් තුල වැලි මළුවේදී විටක සීතල වැල්ලත් වැලි වැඩි තැන ඉරෙන ස්වභාවයක් දැනි. කයට ඊටමත් සැහැල්ලු බවකින් ඇවිදීමට පුළුවන්ය. ඔබ වහන්සේට මෙවන් සාසනික කටයුතු කිරීමටත් නිවන් අවබෝධ කර ගැනීමටත් හේතු වාසනා වේවා. මේක ඇත්තට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ නැහැ ප්‍රකාශයක් තියෙන්නේ. ඒ විදිහට ඉතින් දිගට කරගෙන කරගෙන යනකොට ඔට කිටි ක්‍රම ඒ වගේම ක්‍රමසහ විදි මතුවෙනවා. ඒ නිසා ඔය යන ක්‍රමය හොඳයි. මම මේකට අනුග්‍රහ කරන්න ඕනේ කියලා දිගට කරගෙන යන්න. එතකොට තව තවත් පහසු ක්‍රම ලැබෙන්න ඉඩ තියෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මෙහිදී මම ඔසවමි ගෙන යමි තබමි යනුවෙන් දිගටම මෙනෙහි කළෙමි. ටික වේලාවකින් එසේ wen wenව මෙනෙහි මෙනෙහි කිරීම ක්‍රමයෙන් ගිලිහි දෙපායට දැනෙන සියලු සංවේදනා සහිතව සෑහෙන වේලාවක් සක්මනටම සතිය පවත්වාගෙන යාමට හැකි විය. මෙය මට මහත් ප්‍රීතියකට හේතු විය. එහෙත් වරින් වර අතීත සිතුවිලි වර්තමාන ශබ්ද ආදිය ඡායාවන් මෙන් දැනෙන අවස්ථාද විය. ඒවා සිතට නොගෙන සතිය පවත්වා ගතිමි. මේ පිළිබඳ නිවැරදිද මේ පිළිවෙල නිවැරදිද යන්න පහදා දෙන සීක්වා. ගරු ස්වාමින් වහන්සේට නිරෝගී සුවය පතමි. ඔය තමන්ට අසහනය අඩු වෙන ගතිය, ආතතිය අතු වෙන ගතිය, අර වෙනදා වංගු වංගුගේ ගමන කෙලින් යන ගතියක් පහළ වීම තමයි භවනා ඉදිරිය. ඒක නිසා ඒ වෙලාවේදී අපේ හිතේ තියෙන නපුර කියන්නේ ඒක සැක කරනවා. මේ ලස්සනට භවනා යද්දිත් සැක කරනවා. ඉතින් ඒක නැති වෙනකොට ඔන්න සෝවන් උනායි කියන. මේක තමයි හරි වෙන මොකුත් නැහැ කියලා Tamanට විශ්වාසයක් පහළ වෙන දවසේ සෝවන් උනායි කියන. අවිකප්පසාද. එතෙන්ද යනකම් මේ හරියට යද්දි සැක කරනවා. ඒ තරම්ම අපේ හිත මේ පිරිසිදුවට කැමති නැහැ. පිරිසිදු අවස්ථාවේ සැකයක් දාලා හෝ නිවර්ණයක් දාගන්න. ඒ නිසා කමන්නේ ඒක තියා තිබිච්චයි. නිවර්ණ තිබිච්චයි. මම මගේ වැඩේ කරගෙන යනවා කිව්වහම මේක මේ සැකේටම සැකේ පාවිලා නැති වෙනවා මිසක් කවදාවත් ප්‍රශ්න අහලා ඉවර කරලා පොත්බල් ඉවර කරලා මේක ඉවර කරන්න බෑ. මේ සැකයට ආසන්න කාරණාවක් නැහැ. ඕනෙම තැනක සැක කරන්න පුළුවන්. ඒ තරම්ම අපේ හිත චපලයි. ඒ වගේම ලෝකයේත් ඒ වගේ. ඒ නිසා ඒ සැකේ තියෙද්දි මම දැන් සැකේ තියෙනවා දැනගෙන ওই යන විදිහට අර निराවුල් මාර්ගයට ඍජු මාර්ගයට වැටෙනවා දන්නවනම් කමන්නේ දැකති වුණත් කමන්නේ ඉදිරියට අනේකටයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව මම සක්මන් භාවනාව වම දකුණ කියා මෙනෙහි කළෙමි. වම් පාදයේ තබන විට ගැටෙන ස්ථානය මම හොඳට නිරීක්ෂණය කළ හැකි විය. ටික වේලාවකින් මම පොළොවේ ඇති වැලිවල ස්වභාවය නිරීක්ෂණය කළෙමි. සමහර තැන්වල වැලි ගොරෝසු හා සිනිඳු බව මට දැනුනි. ගල් කැට මතුවී තිබෙන තැන්වල පාදය ගැටෙන විට වේදනාවක්සේ දැනුනි. ටික වේලාවකින් පසුව ඔසවනවා තබනවා යනුවෙන් නිරීක්ෂණය කළ හැකි විය. සිතුවිලි ඒ අතර පැමිණියත් මම මෙතන යයි නැවත සිහි කළෙමි. පසුව වම් පාදය ඔසවන විට ශරීරයේ බර දකුණු පාදයට ද දකුණු පාදය ඔසවන විට වම් පාදයට බරද හොඳින් දැනුනි. ටික වේලාවකින් වේදනාවක් මට දැනුනි. මම වේදනාවක් වේදනාවක් යනුවෙන් නිරීක්ෂණය කළෙමි. මෙසේ විනාඩි 45ක් පමණ කළ හැකි විය. පර්යංක භාවනාව මම මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සති භාවනාව කළෙමි. ආශ්වාසය සිදුවන අවස්ථාවේ ආශ්වාසයේයි මෙනෙහි කළෙමි. මම ආශ්වාසයේ ඇතුළුවන බව නිරීක්ෂණය කළෙමි. සිසිල් බවත් වැටහුණි. ප්‍රස්වාසයේ ඇතුළු වන බව නිරීක්ෂණය කළෙමි. එය ආස්වාසයට වඩා උණුසුම් බව නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකට පසුව හුස්ම රැල්ල තුනී වී යන ආකාරය හොඳින් නිරීක්ෂණය කළෙමි. පසුව අත් දෙක නැති බව මට වැටහුණි. පසුව මුළු ශරීරයේම මට නැති බව වැටහුණි. පසුව මම මැරී නැති බව හුස්ම තිබෙන බව වැටහුණි. ඉන්පසුව හිස් අවකාශයක් බව මට හොඳින් වැටහුණි. මෙසේ පියවර 3ක් හා 4ක් සිදු විය. පසුව පියවි ලෝකයට පැමිණිය පැමිණියාට කියලා නිමා කළ නොහැකි තරම් සතුටක් දැනුණා. ගරු ස්වාමින් වහන්ස අනුකම්පාවෙන් ඉල්ලා සිටින්නේ ইহත පියවර සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට බුදු බව අත්වේවා. ඔය වාර්තා කරන ක්‍රමය හොඳයි. ඒක එතකොට තමන්ට අනුග්‍රහයක් වෙනවා භාවනාවට. ඉතින් අර පළවෙනි චක්‍රේ කරකවනකන් තමයි හුඟක් වෙලාට යෝගාවචරයට අමාරු. එහෙම කරකුණාට පස්සේ වරක් ආනපනේ සංසිඳුණාට පස්සේ ආය ගොරෝසු වෙලා ආයත් සංසිඳනවා දකින්න තරම් පෞෂත්වයක් තියෙනවනම් ඊට පස්සේ ගොරෝසු වෙමින් සියුම් වෙමින් ගොරෝසු වෙමින් සියුම් වෙමින් චක්‍ර 10 15 20 එක පරියන්කේ යන්න පටන් ගන්නවා. පහු වෙනකොට පහු වෙනකොට මේ දෙක අතර වෙනසක් නැති වෙන තරමට වගේ. මේ ආන්තර ගොරෝසු වෙන ආය සියුම් වෙනවා. ඒතකොට මේ චක්‍ර කරකැවෙන බව පේන්නේත් නැහැ. ඒක හරියට මේ ලුණු සිවියක් අයින් කරනවා වගේ ලොකු රොසු ගොරොසු පොතු අයින් කරනකොට එnde එnde එnde ලුණු ගෙඩිය සියුම් වෙනවා. ඒත් හැබැයි අර අර චාරෙම තමයි. අර විදිහටම පොත්ත පොත්ත අයින් කරන අයින් කරන යනවා. ඉතින් දෙ තුනක් කරපු එකෙන් නතර කරන්න එපා. ඊගාටත් බලන්න ගොරෝසු තියෙනවනම් සියුම් වෙන්න ආරින. සියුම් වෙනවනම් ගොරෝසු වෙන්න ආරින. ඒ නිසා සමීකරණයක් තියෙනවා. යමක් සියුම් වෙනවනම් ඊගාට ඒක ගොරෝසුයි. යමක් ගොරෝසු වෙනවනම් ඒක සියුම් වෙනවා. නිසා මේ සියුම් භාවය සහ ගොරෝසු භාවය එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. එක පැත්තකට ආස කරන්න එපා. සියුම් වෙනවා හොඳයි ගොරෝසු වෙනවා හොඳ නැහැ. නැත්නම් ගොරෝසු වෙනවා හොඳයි සියුම් වෙනවා හොඳ නැහැ නැතුව මේකට යන්න අරින්න එතකොට කරන්න දෙයක් නැහැ. භාවනා කරන්න ඕනේ මේක බලහින් එකයි තියෙන්නේ. මූදායින ගිහලා රැළ ගහන දිහා බලන වගේ සියුම් වෙනවා ගොරෝසු වෙනවා සියුම්. එතකොට තමයි පටිච්ච සමුප්පාදේ සම්පූර්ණ හේතුඵල ධර්මයක් මේකේ සිද්ධ වෙන්නේ. එතකොට මමයා වෙන්නේ නැති වෙන්න ඕන. මම ඇඟිලි ගහන්නේ නැහැ. එතකොට පේනවා මේකට ආයේ කවුරුත් මොකොත් උගන්වන්න ඕනේ නැහැ. ලුණුඹුල් දාන්න ඕනෙත් නැහැ. උමලකට දාන්න ඕනෙත් නැහැ. ඒක ඒකෙන්ම පැහැෙනවා. එතකොට පේනවා මම අයින් වෙන්න අයින් වෙන්න ක්‍රියාවලිය හරීම සුමුදුව සිද්ධ වෙනවා. යම් වෙලාවක මේකට මගේ කිසිම ඇඟිලි ගැහිමක් ඕනේ නැහැ. බේම සිද්ධ වෙනවා කියලා මේ හේතුඵල ධර්මේ පටිසම්පාදේ තේරුණා නම් අපි කියන එක ධර්මයේ තේරුම් ගැනීම කියලා. ධර්මයේ තේරලා දැක්කම බුදුන් දැක්කා කියනවා. අපි මේකට මේ යන්න දෙන්නේ නැතුව ඇඟිලි ගහන්න ගියොත් තමයි ඕක විකෘත වෙන්නේ. එහෙම නැත්නම් ආකූල සහිත වෙන්නේ. මේ අනාකූල වෙන්න නම් චක්‍ර තුනක්මදි චක්‍ර 10ක් 15ක් එහෙම යන්න අරින්න ඒකට ලෑස්තිලා යන්න භාවනා නතර වෙනවා කියලා දෙයක් නැහැ. දිගට භාවනා නතර වෙන්න පුළුවන්. මම දන්නේ ඒක එක්ක නන්දේ නාර්ථකද. නමුත් සතිය කඩා ගන්න නැතුව දිගට යන්න. එතකොට තමයි ඉදිරි ඉදිරිය වයි ඉබේ සිද්ධ වෙන ගතියටපත් වෙන බලාපොරොත්තු වෙන්නේ අනේකයි තියෙන්නේ. උතුම් ගෞරවනීය ස්වාමින් වහන්සේ සෑහෙන කාලයක් භාවනා යෝගීව ගත කළෙමි. එම කාලය තුල ආනාපාන සතිය පුහුණු කළත් වරින් වර වෙනත් සිතුවිලි වලින් ආකූල ව්‍යාකූල වූ අවස්ථා බොහෝ තිබුණි. එහෙත් මෑතක සිට මගේ ආනාපාන සතිය ඊතා සියුම් වෙමින් පැවත අවසානයේට සංසිඳු වීමක් වී ඇති බව පෙනේ. මින් ඉදිරියට මගේ භාවනා යෝගී බවට කුමක් සිදුවේද? පැහැදිලි කර දෙනු මැනවි. මේ පින් බලෙන් ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය මාර්ගය ඔස්සේ නිර්වාණය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. ඒ විදිහේ සියුම් භාවයකටපත් වීම එහෙම නැත්නම් අතිසියුම් භාවයටපත් වීම තවන ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් මේක භාවනාවක ප්‍රතිඵලයක්ද? නැත්නම් භාවනාවට මේක ආර්ය ආදුවක්ද? නැත්නම් භාවනාවට ප්‍රතිඵලයක්ද කියලා බලන්න. ප්‍රතිඵලයක් නම් ආයි ඉදිරියක් බලාපොරොත්තු වෙන්න මේ ලැබිච්ච එක හොඳයි. තව එකක් බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ මේ ලැබිච්ච එකට අකුල් හෙලනවා කියන එක. මේ නිසා ලැබිලා තියෙන ආතතිය අඩු ගතියක් නම් විවේකයේ අඩු ගතියක් නම් යමක් නොකර යමක් නොපතා ඒක සර්වඥාන්සේ සඳහන් කර තිනවා යේ ලෝකේ උපය උපාදානා චේතසා අදිඨානාබිනිවේසානුසයා තේ පජහන්තෝ විරමති නෝපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාබිරත සංඥා මුක්කක්කත් පතන්න එපා මුක්කක්කත් පතන්නේ හතර පතන හැම එකක්ම කක්කා එතන මේ ලැබිලා තියෙන විවේකේ නැති වෙනවා විවේකේ විවේකේ විදිහ නැති වෙනවා නම් කමන්නේ නැහැ ඊළඟට දාගන්න එපා ඊගාට මොකද කරන්න කියලා අහන්නෙම මේ ඇති වෙච්ච தત્ත්වයේ බුද්ධ විඳීමකට වැඩිය මේකට අකුල් හෙලලා එහා පැත්තට යන්න. ඒ නිසා මේ කවුද මේ අහන්නේ? කාගේ සුභ සිද්ධියද අහන්නේ? ඊට ඊට වැඩිය හොඳ මේ ලැබිච්ච විවේකයේ ඉන්න එක. ඒ සඳහා කලියුත්තක් නැහැ. ඒ නිසා මෙතෙන්ට ගියාට පස්සේ මොනවත් නොකර ඉන්න. හැබැයි සමහර විටක භවනායෙම ගොරෝසු වෙන්න ඉඩ තියෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ප්‍රශ්න අහලා ගොරෝසු කරගන්න යන්න එපා. එතකොට අපි කියනවා ජීවිතේ මල් විහිං පල් කියලා. මෙච්චර මේ මල් මල් ජීවිතේ විහිං පල් වෙනවා මොකද කරන්න කියලා අහලා. ඉතින් ඒක නිසා මේක අනුග්‍රහ කරලා මෙහෙමම මේ ලැබිච්ච මේ ඉස්පාසුව වැඩි වෙන විදිහට බලන්න කලබල වුණා නම් කරදර වෙන්න එපා. හැබැයි කරදර වුවමනාවෙන් දාගන්න එපා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පර්යංක භාවනාවේදී નિયમિત ඉරියව්වෙන් වාඩි වී නාසයෙන් ඇතුල්වන හුස්ම සහ පිටවන හුස්ම දෙස බලා සිටියෙමි. නාසිකාග්‍රේ හැපි ඇතුල්වන හුස්ම සීතලටත් පිටවන හුස්ම උණුසුමටත් දැනුනි. පැමිණෙන සිතිවිලි වලට ඊතරම් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා සිතුවිලි ක්‍රමයෙන් පහව තුනී වී යනු දැනුනි. මම මූල කර්මස්ථානයේම රැඳී සිටින අවස්ථාවේම වාඩි වී සිටින ආසනය පොළව දිගේ වේගයෙන් එහා මෙහා යන්න පටන් ගත්තේය. මම මූල කර්මස්ථානයේ සිටිමින් සිතට බය නොගෙන එයට සිදුවන්නට හැරියෙමි. ඒ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු මගේ සිතට උපේක්ෂා සහගත ප්‍රීතියක් ඇතු වී තිබුණි. මෙයට මෙයට කොපමණ වේද නොදැනුණු නමුත් පසුව පැයක් පමණ කාලයක් යන්නට ඇතැයි සිතමි. මේ අවස්ථාව පිළිබඳව පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ගරු ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ වේවා. අද මේක ඇත්තටම මොන අවස්ථාව ගැනද මේ අහන්නේ කියලා තේරෙන්නේ නැහැ. මොකද ඒක හොඳට බුද්ධි විඳලා ඒකෙන් පස්සේ සාර්ථක භාවයකටත් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ සඳහන් කරන්නේ මේ කලබල වීම අවස්ථාවද නැත්නම් ඒක බුද්ධි විඳලා පස්සේ හම්බෙන උපේක්ෂා සාගත මනාප අවස්ථාව ගැනද කියලා මේ මේ අවස්ථාව කියලා කියන එකට ප්‍රශ්නේ හරියට පිළිසිදු නැහැ. කෙසේ නමුත් මෙතන මං හිතන්නේ ප්‍රශ්නක් තියෙනවා කියලා. ඔය විදිහට දිගට දිගට වෙන්න ආරෙන්න හැම වෙලාවෙම නම් ඉතින් කොහොම වෙන්නේ නමුත් අර මේ කයේ රූප ධර්ම සියුම් වෙනකොට විවිධාකාර විකාරෙන්න පටන් ගන්නවා. ගැස්සෙනවා, පැද්දෙනවා, භූමිකම්පය ඇති වෙනවා, සුලිසුලන් ඇති වෙනවා. එහෙම නැත්නම් අකුණු විදුලි කොටනවා, නිලා කූරුපත් වෙනවා. මේ ඔක්කොම කරන්නේ සතිය කඩන්න කියලා හිතාගන්න. මට තියෙන්නේ ඕනේ දහංගටක් දාපුදී ඕනේ 18 සන්නියන්න අරපුදී ඕනේ විකාර කරපුදී මම සතිය කඩා ගන්න නැතුව බේර ගන්නවා. කැඩුනොත් මාර පාක්ෂිකයි. මම බුද්ධ පාක්ෂිකව මේක හරහා යනවා. ඒ නිසා මේ ප්‍රශ්නෙට මම පොදුවේ උත්තරයක් දෙන්නේ ප්‍රශ්නේ දැනගන්න ඕන ප්‍රශ්නේ ලියන්න මේ தત્ත්වය කියලා කියන්නේ මොකක්ද කියලා අපි එතකොට උත්තර දෙන්න බලමු. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කිව් පරිදි ධානයක් ලබා පසුව මිය ගිය හොත් මිය යන මොහොතේ සිත වික්ෂිප්තව තිබුණ හොත් හොඳ භාවයකට යාමට හැකිවන්නේ කෙසේද? කාරුණිකව පහදා දෙන සීක්වා. අති උතුම් ස්වාමින් වහන්සේ භාවනා කාලය තුල උග්‍ර වේදනා කීප සැරයක්ම ගෙවම් කර ඇත්تمي. ඒ සමගම විපස්සනා ඥාන ලැබෙනවා යයි ඔබ වහන්සේ වදාළ සීක. එවැනි ඥාන අප තුල ඇති බව දැනගන්නේ කෙසේද? අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා. ඔබ වහන්සේට ඉක්මනින්ම නිර්වාණ අවබෝධය වේවා. ඔ මේකේ මේ තමන් මඩද වඩලද මනසක් තියෙනවා නම් මනස ඉතින් තමයි ස්වභාවයෙන් යන්නේ. කාන්දම් කැලේකට කොච්චර පයින් ගැහුවත් ඒක උතුරට තමයි හැරෙන්නේ. කරුච්චර කරකොල දැරියත් විවේක වෙනකොට උතුරට යනවා. පොල් ගෙඩියක් වතුරට දාන්න කොච්චර කරකොල දැම්මත් ලැබුව වැට උඩට එනවා. ඒ වගේ හිතේ ප්‍රകൃතිය යනවා. ওই බීලා මිනිස්සු පාරයින් වැටලා හිටියට ඔය යන්නේ ගෙදෙට්ට ප්‍රශ්නේ නැතුව උදන්නවනේ ඔබේ ගෙදර මොකක්ද කියන්නේ? ආ බීලා ඉන්න වෙලාව පොඩ්ඩක් ඉතින් ඔය වමන යනවා නම් මනම් ටිකක් තියෙනවා. සීයාවට පස්සේ ගෙදර යනවා. එහෙමනම් භාවනා කරපමණසගේ හිත ගෙදර යනවා කියන එක අහන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේම විපස්සනා ඥාන පහළ වෙලා තියෙනවා නම් වැඩි දුකක් ඉවසන්න පුළුවන්. එහෙම නැත්නම් දුක්ඛ සත්‍යෙට බොහොම සමීප වෙනවා. ඒ නිසා බලන්න වෙනදාට වඩා මේ දුක ආවම කිඳිරි ගන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා. මට මේ දුක ඉවසන්න පුළුවන් මේ කෙන්දිරි ගන්න එක තමයි මට නම් ඉවසන්න බැරි. මේ අල්ලපු ගෙදෙට්ට කියන්න ඕනකම තියෙන මේ කෙන්දිරි ගාලා. භාවනා කරමනසෝ පපුව වතු ටිකක් ගහ ගන්නවා ඊයසපම් පපුව කියලා කරබන ඉන්නවා. ඔච්චරයි විපස්සනා ඥානික ඔය ටෙඩුණක් තියෙන්නේ. නැත්නම් මේ කහ කෑලි වගේ පකඩ වගේ පඩ පපඩ වගේ කෑලි කෑලි තිනවා කියලා හිතන විපස්සනා ඥාන. පිස්සු. ඕන පැමිණිච්ච ඕන දුකක් පැමිණිච්චාවයි කියල්ලෙලල්ලා. කාටවත් කියන්නේ. ලෙඩක් ආවද කරදරයක් ආවද කාටවත් කියන්නේ ඉවරයි. මේක එහෙම නෙවෙයි ලෙඩේ ඉන්නේ ඉස්සෙල්ලානේ පැන රෝල් බෑග් එකේ දාගන්න. ගමන යන්න ඉස්සෙල්ලා සිද්ධාලේ පෙදාගන්න බෑග් එකට. ඉතින් ඊට පස්සේ සිද්ධාලේ පෙගාන්න ගායක් ආවේ නැත්නම් ඒත් කනගාටුයි. ගායක් ආවොත් ඒත් කනගාටුයි. යන්න ඉස්සෙල්ලා මේ පැන්ඩෝල්නේ හොයන්නේ. අයියෝ මෙහෙම අමන જાතියක්. මේ ජීවිතේ ජීවත් කරන වෙනුවට ඉන්ෂුරන්ස් ගන්නවා. নানা ප්‍රකාර දේ දාගන්න මොකද මේ කරදරමයි ඉල්ලන්නේ. ඒ නිසා පැමිණි දුක් පෙන්ටහයි කියාගෙන එනේන දෙයට මුහුණ දෙන්න පුළුවන් නම් ඔච්චරයි විපස්සනා කියන්නේ. යටි බණ්ඩ රිලව් හොඳයි. උන් කාටවත් කේන්ද්‍ර ගන්න එක රිලෙවෙක් මන් දක්ක මේ අවුරුදු 30ටම ඇදුම හැදිලා ගානෝ එච්චරයි මම දැකලා තියෙන්නේ කවදාකවත් හෙම්බිරිසාවක් ඇදලා තියෙනව දැකලා නැහැ ආතරයිටිස් ඇදලා තියෙනව දැකලා නැහැ ඩයබටිස් ඇවිල්ලා තියෙනව හදලා නැහැ කන්නාඩි දාපු රිලෙවෙක් කවදාකවත් මම දැකලා නැහැ පොරු බලන්න જાතිය බොවේ නැටි මොන ප්‍රශ්නයක්වත් කවදා හරි කවුරු හරි අහලා තියෙනවද වල්බල්ලෙකුට ලෙඩ වෙලා තියෙන කතාව මේ ගෙවල් වල තනද බලන්නට ලෙඩ ඔක්කොම උන්ට බලු දොස්තරලා ඉන්නවා. බලු ස්පිරිත දාලා තියෙනවා. බලු බේත් තියෙනවා. වල් බල්ලෙකුට ලෙඩ වෙච්ච කතාව හීනකින් අත් අහලා තියෙනවා. ශිකේ අද ඇදෙන ජනතාව හරිම ශෝකයි. විපස්සනා කියලා කියන්නේ මොන්න දෙයක් උනත් කාටවත් කියන්නේ නැහැ. ඉවසපම් පපුව ඉවරයි. එහෙම නැත්නම් මේ රජපැටියේ කවුරුදු 45ක් සිද්ධාර්ථ කුමාරයා කියන යුව රජුරෝ පහට වීදියට බහැලා ඇටේරියා වැදුරක සිවුරෙල්ල බුදියාගෙන අවුරුදු 45ක් රජපැටියෙක් හිඟන්නෙක් විතර ජීවත් වෙච්චා මොන තරම් ප්‍රෞඩත්වයක්ද දැන් එහෙම ගියා නම් ඉන්ෂුරන්ස් එකක් ඉල්ලාවි ට්‍රැවලින් වලට ගත්තාවි කූඩාරමක් තියනවා කියලා ආවි විකාරණේ ඒක නිසා ඉවසන පැමිණි දුක ඉවසන තරමෙන් තමයි විපස්සනා ඥාන කියන්නේ ඉන් එහාට නම් මන් දන්නේ මොකක්වත් නම් වණක් නම් තියෙන ගොඩක් නමුත් මම මේ ගොඩේ උත්තරයක් දෙන්නේ මොකද ඊගා ප්‍රශ්නට යන්න ඕනේ මකට තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඊයේ පෙරේදා ධර්මදේශනාවේදී දේශනා කළ නානත්ත් කායා ඒකච්ච කායා ඒකච්ච කායා නානත්ත් සංඥා නානත්ත් සංඥා ඒකච්ච සංඥා යනුවෙන් මා තීරුම් ගත්තේ භාවනාවේදී ඒකඥ සංඥා తত্ত্বය සිත පැවැත්වීමයි. මෙහිදී පෙරේදා දිනයේ පැහැදිලි කළ පරිදි මාහට වැටහුණේ භාවනාවේදී සිතට නැගෙන වෙනත් අතීත ආවර්ජන අනාගත සැලසුම් රාග ද්වේෂ මෝහ ආදී අරමුණු පැස වරහන් තුල මලු හයකට දමා බැහැර කරන්නය. එයින් ක්‍රමයෙන් භාවනා අරමුණේ සිත තැම්පත් වීමයි. නමුත් පැස වරහන් තුල මලු වලට දමනා අරමුණු නැවත නැවතත් ගොජ දමමින් වරහන් තුල උතුරමින් පැවතිය හැකි බැවින් ඕනෑම වේලාවක ඉස්මතු විය හැක. මා තේරුම් කරගද්දී නිවැරදි කරමින් විවිධ අරමුණු බැඩපැවැත්වීම පිළිබඳව කරුණු තවදුරටත් පැහැදිලි කරන ලෙස ගෞරවයෙන් අයදිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. මේකට හොඳ වැඩේ අඟුත්තර නිකායේ නවක නිපාතයේ තියෙන පොත පෙරලලා බලන්න මේ නානත් කාය ඒකත් සංඥා ආදී වශයෙන් බුදුජානක අරගෙන නව ආකාරයක බෙදලා බෙදෙනවා. ඒ නිසා ඊවට එතන එතන තියෙන අගයන් ගන්න ඕන. ඒ නිසා මේකෙන් මේකට යන්න ඕන කියලා සරල ඍජු එකක් මේකෙන් ගන්න බෑ. ඒකේ විවිධ ක්‍රම වලට පැතිරෙන්නේ. ඉතින් ඒ අනුව භවතල ගාහණක් සඳහන් කරනවා. ඒ වගේම මේ සඳහන් කරන Tamanට බාධා කරන කරදර 6 සමත භාවනාවට අදාළ කොටස් ටික. නීවරණ නැති කිරීමේදී අවශ්‍ය කොටස් ටික. වෙන් කරගත්තට පස්සේ තියෙන ලාභය තමයි ඒව පැහැවනවා. කතා කරන දෙයක් නෑ. හැබැයි වැඩියෙන්ම Tamange හිත හිතට කරදර කරන අරමුණ අතීතයේද අනාගතයේද. මනාපේද අමනාපේද. සීතල බවද නිදිමත ගතියද අධික අධික වේගයේද කියලා අල්ලගත්තොත් අපි රෝග නිర్ణයක් කරගන්න මම මොන જાති මිනිහෙක්ද කියලා. ඔය හයම එක එක හැම කෙනාටම සමාන නෑ. ඇත්තටම සමාන නම් හුඟක් හොඳයි. මේ දෙන්නේ විෂමතා. ඒ නිසා මේක දාලා බලන්න කොයි එකද Tamange වැඩියෙන් තියෙන්නේ කියලා. අන්න ඒ දැන ගැනීමම උත්තරයක්. දැන ගැනීමම උත්තරයක්. ඒක නිසා පැහැවෙවට ඉස්සර වගේ නෙවෙයි දැන් රාත්තල් ගන්න දන්නවා. මේක කියන්නේ බුක් කීපින් කියලා. පොත් බැීමක් කරන්න වැඩියෙන් මට කරදර කරන්නේ අතීතයේ ජීවිත අනාගතයේ ජීවිත. දුක් වේදනාද මේ මනාප ප්‍රශ්නද අමනාප ප්‍රශ්නද? සීතල වෙලා නිදිමත වෙන ගතියද කලබල වෙන ගතියද කියලා ඒ ටික දැක්කනම් හරියි. හැබැයි මේක මේ නිවන නෙවෙයි. මේක මේ සමතේට යනකොට කියන එක පියවරක් විතරයි. දැන් තේරුම් ගන්න තියෙන ක්‍රමේ හරි ඒකේ තියෙන ආංශික වටිනාකමෙන් ගන්නවා මිසක පොදු ප්‍රතිපදාවට මේක දාන්න යන්න එපා. මේ වගේ කෙනෙක් හොඳම දේ ඔය දසුත්තර සූත්‍රය හෝ අංගුත්තර නිකාය කියවලා මේ නමේ පොඩ්ඩක් විවේක කරන බලන්න. එතකොට තේරෙයි මේ. මේට වැඩිය තේරෙයි. Venerable sir, I am a first time meditator. Sitting meditation. As explained by you, Venerable Sir, I sat in a relaxed position and brought my mind to here and now and started looking at the position of my body. After a while, sorry, after a while I felt the in and out breath at the tip of my nostrils. In breath was more prominent than the out breath. At the beginning, I was able to focus on three or four breaths without getting distracted by thoughts and sounds. There is a steady improvement in this. Now I can focus on 10 to 8 breaths without getting distracted by thoughts and can, and can sit for about one half an hour in the same position. Within brackets, earlier I could not sit even 10 minutes without any movement. I am very happy to know that I am aware then, sorry, I am very happy to know that I am aware when my mind slips from the prime object and can bring it back. Walking meditation. There were no body discomforts in walking meditation. Therefore, I preferred it. I started focusing on left and right and in a while moved on to left, lift moving and placing. I realized that the two feet do not touch the ground at the same time. Once the heel of left foot touches the ground, the tip of the big toe in the right foot takes off the ground. I was I was mesmerized by this magical mechanism. I was able to walk, focusing on my feet's movements for over an hour. Through distracted by the thoughts, sounds, and sights, I was able to get my mind back to the prime object without much effort. I feel a calmness and peacefulness in my mind, which I have never experienced which I have never experienced before. I am so grateful to you, Venerable Sir, for showing me this path. I humbly request you comments and further advice on my attempt. May you have the health and strength to carry out this noble service for a long time. Triple James bless you. Uh, this cannot be a beginner because it's a very nicely reported and uh, everything is very clear. For early part in sitting, the number of breaths, or uh, 4, 5, or 6, 7, 8, 9 indicate the quantity. So whenever you develop the quantity, you get a better chance to be face to face with the breath, associate the breath. Under such circumstances, to increase the quality, see the shapes and the manners of the breath. Or in, mechanically we can say the beginning, the middle and the end of the breath. But don't rush at the beginning. Whenever breath become face to face, familiarize only you can do it. But in walking meditation, it has been well explained. When you are moving the leg, how is changing from the heel to the toes. And when it's happening, how the next leg come and take the weight and uh, action is taking place. Exactly the same thing happening in the breathing also. So whenever breath become face to face, whenever breath become familiarize, try to see the quality that is to call the sap of the Dhamma, the juice of the Dhamma. So whenever it is ready, you must suck it. You must suck the sap. You must suck the juice. Then you feel more immediate with the breath or the primary object. You can plunge into the primary object. You can go into the primary object so much so you will not get distracted by outside distractions. So therefore, whenever time permits, come close. Um, be immediate with the primary object. That means not only the quantity, but the quality also you have to observe. So you must be an opportunist. Whenever the breath become tamed, whenever the breath becomes face to face, to get into it and get the sap of Dhamma. A report is good. හදයි අපිට තව තියෙනවා විනාඩි 5ක් විතර වගේ කාට හරි අපි මේ කතා කරපු වගේ කියන්න කරන්න දෙයක් තියෙනවා නම් නැත්නම් අඩුපාඩු තියෙනවා නම් එහෙම නැත්නම් අපි යන්න හදන්නේ සක්මන් භාවනාව සඳහා. ලිඛිත ප්‍රශ්න સમાપ્તයි. දැයි එම්නා වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අපේ සතිವಾರය સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි. ආදු සාදු සාදු